ඉතින් අද දවසේදී අපට යොමු තිබෙන ප්‍රශ්න දිහා අපි අවධානය යොමු කළොත් බුද්ධ දේශනාවට අනුව සිත පිළිබඳව විග්‍රහ කිරීමේදී ඒ බෙදිය හැකි කුඩාම ඒකකයේ චිත්තක්ෂණ එකක් බව සඳහන් වේ. දේශකයන් වහන්සේලා බොහෝ විට චිත්තක්ෂණ 17 චිත්ත වීතිය එක් චිත්තක්ෂණයක් උපාද තితి භංග වශයෙන් නැවත තුනකට වශයෙන් බෙදා දක්වන බව තියෙනවා. ඒ අනුව කුඩාම ඒකකයේ චිත්තක්ෂණ එකක් නම් ඒ නැවත උපාද තితి භංග වශයෙන් තුනකට බෙදන්නට පුළුවන් කමක් නැහැ නේද කියන ප්‍රශ්නය යොමු කරලා තියෙනවා. ඒක බුද්ධ භාෂිතයක් විදිහට ත්‍රිපිටකයේහි ඇතුළත් වෙලා තියෙනවද කියන ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ මට මතක සංකත ධම්මාදී සූත්‍ර දේශනාවන්හිදී ගොඩක් වෙලාවට අංගුත්තර නිකායේ තික නිපාතයේදීත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා තීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත ලක්ඛනානි මහණෙනි මේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනක් विद्यमान වෙනවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තෙතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියලා. උත්පාදේ පෙනෙනවා වැය පෙනෙනවා මේ දෙක අතරහ අතරතුර සිටියුගේ වෙනස් බව පෙනෙනවා කියන මේ ලක්ෂණ තුනක් සංකත ධර්මයන්හි පෙන්වා දී තිබෙනවා. අන්න ඒ පෙන්වා දීමත් එක්ක තමයි මේ සිත නැමැති මේ සංකත ධර්මයේහි හට ගැනීමත් ඒ වගේම පැවීමත් ඒ කාල පරාසය අතරතුර වෙනස් වීම කියන දේත් දක්වන්නේ සිත කියන කුඩාම ඒකකය තුල උනත්. එතකොට යමක් බෙදා දක්වනකොට කාල පරාසයන් දිහට කුඩාම ඒකකයේ චිත්තක්ෂණය තමයි. ඒකේ බෙහෙදයක් ඇත්තේ මේ විවාදයක් ඇත්තේ නැහැ මේ පිළිබඳව චිත්තක්ෂණය තමයි. හැබැයි මේ චිත්තක්ෂණය කියන එකේම ආරම්භය ඒ එකම චිත්තක්ෂණයෙහි ආරම්භය කියන දේ පටන් ගැනීම කියන දේ උත්පාදයේ හැටියටත් පැවැත්ම කියන දේ පවත්තා මොහොත හැටියටත් ඒ වගේම වැයවීම සංතුහන් කරමින් වය ක්ෂණය හැටියටත් මේ කුඩා චිත්තක්ෂණ විදිහට මේවා හඳුන්වනවා. ඒකට ඒක සිතක ආයු කාලයේ පිළිබඳව ප්‍රශ්නයක් මිසක ඒකකයේ පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා යම් කිසි විදිහකින් අපිට යම් කුඩාම ඒකකයක් විදිහට අපි ගත්තාම චිත්තක්ෂණය තමයි ඒකකය. හැබැයි මේ ඒකකයේ ආයු කාලය අනුව තමයි අර විදිහට නාමකරණයක් දීලා තියෙන්නේ, නම් කරලා තියෙන්නේ. ඒ නිසා එතන ගැටලුවක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කුඩාම ඒකකයේ වෙන චිත්තක්ෂණයෙහි උත්පාදය, ස්ථිතිය සහ භංගය කියන මේ අවස්ථා තුන තමයි එතනදී පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ සංකත ධර්මයක් විදිහට හේතු නිසා හේතු ඇති කල්හි හට ගැනීම විපරිණාමයක් ඒ වගේම වැයවීමට ලක්වීමක් කියන මේ ලක්ෂණය ඕනෑම දෙයක विद्यमान වන්නට පුළුවන් සංකත ධර්මයක් නම් ඒක හැමතැනකම හැම සංකත ධර්මයක මේක विद्यमानයි අන්නේ හේතුව නිසා ඒක සිතකටත් අදාළ වෙන දෙයක් ඒකට පරිබාහිරව යන්නේ නැහැ කිසිදු සංකත ධර්මයක්. අන්න ඒ තුලින් තමයි අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක වෙන වෙනම ඒකක නෙමෙයි. චිත්තක්ෂණ වගේ වෙනම ඒකක නෙමෙයි. හටගැන්ම, හටගත්තු ධර්මයේම පැවැත්ම සහ වැයවීම කියන මේ කරුණු තුන තමයි එතනදී අතුලත් කරලා මේ සාකච්ඡා කරනු ලබන්නේ. එතකොට ඒක වෙනමම සිත් වශයෙන් බෙදා දැක්වීමේදී අපිට හමුවන සංකත ධර්මයන්ගේ ලක්ෂණ පිළිබඳව හමු වීම වෙනම එකක් සිත් වශයෙන් බෙදා දැක්වීම වෙනම එකක්. එතකොට මේ සිත සංකත ධර්මයක්. එහෙනම් එහි වාදයක් තියෙනවා. එහි වැයවීමක් තියෙනවා. ඒ වගේම මේ අතරතුර ඒ ධර්මයන්ගේ පරිපාකමේ ස්වභාවයක්, රසන බවක් තියෙනවා. මේ කියන ලක්ෂණ සෑම සංකත ධර්මයකටම පොදුයි. ඒක සිතටත් පොදු දෙයක් හැටියටයි අපට හඳුනා ගන්නට තියෙන නිසා ඒක ධර්මානුකූල විග්‍රහයක් ලෙසයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා දුක්ඛාරය සත්‍යන පංචපාදානස්කන්ධයයි කියන නිවැරදිද නැත්නම් නිවැරදි දුක්ඛාරය සත්‍යන කුමක්දයි පැහැදිලි කර දෙන්න කියලා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලානේ කිව්වේ. කෙටියෙන්ම කියනවා නම් සංක්ෂිප්තවම දක්වනවා නම් සියල්ල ඇතුළත් කොට කියනවා නම් මේ පංච පාදානස්කන්ධේම තමයි දුක කියන්නේ. එහෙනම් ඊට වඩා වෙන දුකක් ඇත්තේ නැහැ. නැවත නැවත මේ ස්කන්ධයන්ගේ හට ගැනීමක් තියෙනවා නම් පහළ වීමක් තියෙනවා නම් එයා දුක පරිහරණය කරන්න එක්ක දුක්ඛාරය සත්‍ය අනුව ජීවත් වන්න එක්ක කියන ගණේට යනවා මේ සංකත ධර්මයන්ගේ නැතිනම් පංච පාදානස්කන්ධ ධර්මයන්ගේ පහළ වීමත් එක්ක. ඒ නිසා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා දුක්ඛාරය සත්‍ය පිළිබඳව කියනවා නම් කෙටියෙන්ම පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛාරය සත්‍ය බවට පත්වන්නේ. එතනින් මෙහා අපිට දැනෙන කායික වේදනා, මානසික වේදනා මේ විදිහට අපිට දැනෙන දුක් වේදනාව කියන දේ අපිට දකින් හඳුනා ගන්නට වේදනාත්මක බවකින් පුළුවන්කම තිබුණත් එතනද ස්කන්ධ ටිකක පැවැත්මක් කියන තැනින් අරගෙන තමයි ඒ සියල්ල සංග්‍රහ කොට පංච පාදානස්කන්ධයේ දුකයි කියලා කියන්නේ. සා කායික මානසික වේදනාව කියන එක එක දුක්ඛාරය සත්‍යෙහිලා සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. එතනට ඇතුළත් වෙනව නැතුව නෙමෙයි. හැබැයි දුක්ඛාරය සත්‍ය කියන එක කායික සහ මානසික දුකෙන් හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කායික මානසික වශයෙන් දුක පෙන්වුවේ නැතත් පංච පාදානස්කන්ධයම දුක්ඛාරය සත්‍යයි කියන ගණයට තමයි ඇතුළත් වෙන්නේ. ඒ නිසා ඒක කායිකව හෝ මානසිකව ඇතිවන්නට කිසිම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. වේදනාත්මක බවකින් දැනීමක් සිද්ධ වන්නට ඒ දුකේ තියෙන ගැඹුරුම අර්ථය තමයි දුක්ඛාරය සත්‍ය අපි තේරුම් ගැනීමේදී මේ පංචපාදානස්කන්ධ දුක කියන එක ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන සංකත භවෙන් යුක්ත නිසායි ඒක දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ. ඒ වගේම මේක විපරිණාමයට පත්වන නිසයි ඒක දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ. පීලන ਸੰతాප ලක්ෂණයන් නිසයි ඒ ස්කන්ධ පංචකය පංච පාදානස්කන්ධයේම දුක්ඛාරය සත්‍යය හිලා ඇතුළත් වෙනවා කියලා දක්වන්නේ. ඊළඟට රූපකයෙහි පෙන්වීමක් නොවේ නම් නාමකයෙහි පටික සම්පස්සයක් නොවන බවක් නාමකයෙහි පැනවීමක් නොවේ නම් රූපකයෙහි අධිවචන සම්පස්සයක් නොවන බවක් කියවෙනවා මේක පැහැදිලි කරලා දෙන්නට කියලා. රූපකයෙහි පැනවීමක් නැත්නම් නාමකයෙහි පටික සම්පස්සයක් පේන්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව තමයි රූපකයෙහි පැනවීමක් තිබුණොත් එහෙම. යම් අවස්ථාවක රූපකය තිබුණොත් තමයි නාමකය පිළිබඳව පටිඝ සම්පස්සයක පැවැත්ම කියන එක තියෙනවා. කියන්නේ පටික සම්පස්සේ කියලා කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා ඒක හඳුනාගත්තොත් පටික සම්පස්සේ කියලා කියන්නේ මේ ద్వාරික රූපද්වාරික අරමුණු වලට බාහිර ආයතනයන්ගේ ස්පර්ශ වීම කියන එක අරමුණු විදිහට බාහිර ආයතන ස්පර්ශ වීම කියන එක කියන්නේ ඇහැට රූපය ගැටෙනවා කනට ශබ්දය ගැටෙනවා නාසයට ගන්ධය දිවට රස කයට පොට්ටබ්බේ මෙන්න මේ විදිහට බාහිර ආයතන ස්පර්ශ වීම සිද්ධ වෙනවා මෙන්න මේ බාහිර ආයතන ස්පර්ශ ස්පර්ශ වෙනකොට මෙන්න මේ තැන උපදින සිතෙහි උපදින ස්පර්ශය හඳුන්වනවා සිත යෙදීමත් එක්ක මේ තින්න සංගති පස්සෝ කියන තැනදී අපි කතා කරනවා මේ ස්පර්ශය පටිඝ සම්පස්සයයි කියලා. ඒකට හේතුව තමයි මෙතන මේ ස්පර්ශය කියන දේ ගොඩනගෙන්නට හේතුුනේ අර රූප ධර්මයන් අතර සිදු වන සංස්පර්ශය. ඒ නිසා ඒක පටිඝ සම්පස්සය කියන නමින් තමයි හඳුනන්නේ. ඒක අර මනසින් වෙනමම අරමුණක් ගන්නවට වඩා, ඒ කියන්නේ Tamange හිතින් හිතලා නැති අරමුණක් පිළිබඳව සිහි කරනවට වඩා ඕලාරික අවස්ථාවක් තමයි රළු මට්ටමේ අවස්ථාවක් තමයි ඇහැට රූපයක් ගැටෙනකොට ඒ ඇතිවෙන රූපය පිළිබඳව දැනගැනීමක් විදිහට ඇතිවන අවස්ථාව. එතකොට මේ ආකාරයට අපි විමසා බලනකොට දකින්නට පුළුවන්කම තියෙනවා පටිඝ සම්පස්සය කියන එක හැම වෙලාවකදීම ඒක උපදින්නට නම් නාමකය තියෙන්නට අවශ්‍යයි. නාමකය පිළිබඳව තමයි පටිඝ සම්පස්සේ දෙන එතන සිත් පහළ වීමක් නැති වුණොත් රූපය අසුරු කරගෙන ඒ ස්පර්ශය උපදින්නේ නැහැ පටිඝ සම්පස්සේ උපදින්නේ නැහැ. හැබැයි ඒක පටිඝ සම්පස්සයක් විදිහට රූපේ නැති වුණොත් ඒ කියන්නේ දැන් රූපය පැනවීමක් නැති වුණොත් මේ නාමකය පිළිබඳ වූ පටික සම්පස්සයක් පේන්නේ නැහැනේ දැන් නාමකය පිළිබඳවයි කියලා කියන්නේ ඇයි මෙතන චක්කු විඥාන සිත ඉපදීමත් එක්කනේ ඇහැට රූපේ ගැටීම ගැන දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඒ සිත පහළවීමක් නැතිනම් එතන එබඳු ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ ඒකට නාමකය පිළිබඳව තමයි ඒ පටිඝ සම්පස්සේ කියන එක ඒ අවස්ථාවේදී විද්‍යමාන වෙන්නේ. ඒ කියන්නේ නාම ධර්මයන් අතර සිද්ධ වෙන එක පටිඝ සම්පස්සේ කියලා නෙමෙයි මේ කියන්නේ. යම් ආකාරයකින් නාමකය පිළිබඳව පටිඝ සම්පස්සයක් පෙනෙන්නේ ඒ නාම ධර්මය අර රූපකය පිළිබඳව පහළ වුණොත් එහෙම. ඇස අසුරු කරගෙන පහළ වුණොත් එහෙම. හැබැයි දැන් ඇස පහළ වෙන පැත්ත නැත්නම් කන පහළ වෙන පැත්ත නාසය දිව කය පහළ වෙන පැත්ත නැත්නම් يعني රූප කය පැත්ත පැනවීමක් කරන්න බෑ නම් පටිඝ සම්පස්සයක් පේන්නේ නාම කය පිළිබඳව පටිඝ සම්පස්සයක පැනවීමක් පේන්නේ නැහැ ඒ වගේම යම් ආකාරයකින් නාම කයෙහි පැනවීමක් නැති වුණොත් එහෙම රූප කයෙහි අදිවචන සම්පස්සයක් පේන්නේ නැහැ යම් බඳු ආකාරයක නාම කයෙහි පැනවීමක් නැත්තම් ඒ කියන්නේ නාම ධර්මයන්ගේ විඥානයේහි පහළවීමක් නැත්නම් මේ රූපය ඇසුරු කරගෙන වස්තු රූපය ඇසුරු කරගෙන නැවත නැවත සිත් පහළ කරනවා කියන එක වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා රූපකය පිළිබඳව වූ අදිවචන සම්පස්සයක් වෙන්නේ නැහැ. මේ කය ඇසුරු කරගෙන සිත් පහළ කරනවා ඒ සිත් වලින් ධම්මාරම්මන සිහි කරනවා මේ රූපය අසුරු කරගෙන කියලා එහෙම එකක් වෙන්නේ නැහැ නාමකයෙහි පැනවීමක් නැති වුණොත් එහෙම. සා රූපකය පිළිබඳව තමයි මේ අවස්ථාවේදී අපිට අධිවචන සම්පස්සේ තියෙන නාමකය පිළිබඳව තමයි පටිඝ සම්පස්සේ තියෙන්නේ. එතකොට මේ නාමකයෙහි පැනවීමක් නැති වුණොත් රූපකය පිළිබඳව අධිවචන සම්පස්සේ තියෙන්නේ නැහැ. රූපකයෙහි පැනවීමක් නැති වුණොත් නාමකය පිළිබඳව පටිඝ සම්පස්සේහි පැනවීමක් පෙනෙන්නේ නැහැ. ඉතින් මේ කාරණාව ටිකක් දෙපැත්තට විග්‍රහ වෙන කාරණාවක්. අදිවචන සම්පස්සේ කියලා කියන්නේ නාම ධර්මයන්ගේ සිදුවන ස්පර්ශය සිතින් යම් අරමුණක් ගන්නකොට ඒ සිතින් ගනු ලබන අරමුණ පහළ වෙන්නේ නාම ධර්මයක සිද්ධවන සංස්පර්ශයක් හැටියට. හැබැයි සිතින් ගන්න අරමුණ නාම ධර්මයක සිද්ධවන අදිවචන සම්පස්සයක් හැටියට පහළ වුණාට ඇහැට රූපයක් ගැටෙනවා කියන මට්ටමේකදී සිදුවන සංස්පර්ශය හඳුන්වන්නේ පටික සම්පස්සයක්. ඒකට මේ කය කියන එක මුල් කරගෙන කය කියන එක මුල් කරගෙන තමයි මේ පටිඝ සම්පස්සේහි පැනවීම කරන්නේ සිත කියන එක මුල් කරගෙන තමයි අදිවචන සම්පස්සේහි පැනවීම සිද්ධ කරන්නේ හැබැයි මෙතනදී මේ කියන කතාවේදී මේක දෙපැත්තට මාරු කරනවා රූපකය පිළිබඳ වූ අදිවචන සම්පස්සේ නාමකය පිළිබඳ වූ පටිඝ සම්පස්සයක් කියලා ඒක දෙපැත්තට පෙන්වන්නට හේතුවක් තියෙනවා ඒකට තියෙන හේතුව තමයි අර රූපේ මුල් කරගෙන තමයි නාම ධර්මයන්ගේ පැවැත්ම තියෙන්නේ. ඒ වගේම ඒ නාම ධර්මයේ තමයි රූපය අසුරු කරගෙන ඒ බඳු ආකාරයේහි පටිඝ සම්පස්සයන් පිළිබඳව පහළ වීමක් කරගන්නට මුල්වන්නේ ඒ නාම ධර්මයන්මයි. අන්න ඒ නිසා තමයි ඒක දෙපැත්තට පෙන්වන්නේ මේ නාම රූප ධර්මයේ පැවැත්ම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව වඩාත්ම ප්‍රකට කරන්න අවශ්‍ය නිසා තමයි ඒ විදිහට මේ ධර්ම ටික දෙපැත්තට දක්වන්නේ. එතන තියෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව වඩා පැහැදිලි කරලා දෙන්නට අවශ්‍ය වෙන නිසා. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා සුගති අහේතුක උපතක් යන ගොළු පිහිරි කෙලතොළු වී ඉපදීම දෙවැනි ප්‍රතිසන්දියට ප්‍රත්‍යවන කර්මය විහෙතුක කුසලයක් බව සමහර දේශනාවල කියවේ. තවත් තවත් දේශනාවල පදපරම වී ඉපදෙන්නේ ද්වි හේතුක කර්මයක් ප්‍රස්ත වී බව කියවේ මෙහි සත්‍ය සත්‍ය බව කුමක්ද කියලා. අහේතුක සුගති අහේතුක කියලා කියනකොට දැන් අහේතුක කියලා කියන්නේ අහේතුක විපාක වෙන්නේ අකුසල විපාක. ඉතින් ද්වි හේතුක විපාක විදිහට ගත්තත් ඒ පුද්ගලයින්ට මාර්ගඵලාදිය සාධනය කරගන්නට පුළුවන් මට්ටමක ප්‍රඥාවක් දිනු කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒබඳු නිසා ඒ පුද්ගලයන් සුගති අහේතුක පුද්ගලයින් හැටියට දක්වනවා. ඒක වරදක් නැහැ. හැබැයි මේ පුද්ගලය ප්‍රතිසන්දිය ගන්නෙ මිනිස්සෙක් හැටියට උපදිනවා නම් කුසලයකින්මනේ. අහේතුකයි කිව්වහම අකුසල් තියෙන තැනකින් යන්නේ. එතන හේතුකයි කියලා කියනවා ඒ කාර්තේකින්. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ එතන තිබිලා තියෙන්නේ ද්වි හේතුක මට්ටමේ කර්මයක් කියලා. ඒ ද්වි හේතුක මට්ටමේ කර්මයක ඵලය නිසා තමයි මිනිස්සෙක් හැටියට ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි ප්‍රඥාව පහළ කරගෙන ප්‍රඥාව උපදවා ගන්නට අවශ්‍ය වන පරිසරය නිර්මාණය වීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාව වැඩි වීමක් සිදු නොවන නිසා එතනදී ධර්ම අවබෝධය කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් පද පරමාදී කියන කතාවදී අපි ගන්නෙ පදේ පරම කොට ඉන්න කෙනෙක් යා විඤ්ඤූ කෙනෙක් නෙමෙයි සමහර විටක ත්‍රි හේතුක මන්ද මට්ටමේ කෙනෙක් වෙන්නත් පුළුවන් ඕමක මට්ටමේ කෙනෙක්. ඒ වගේම දෙ හේතුක පුද්ගලයොත් ඉන්නට පුළුවන්කම දෙ හේතුක උත්කෘෂ්ඨ පුද්ගලයොත් පද පරම පුද්ගලයන් ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මෙතනදී මධ්‍යම ඕමක උත්කෘෂ්ඨ පුද්ගලයන් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් හේතුක පුද්ගලයෝ කිව්වහම ඒ හැම පුද්ගලයෙක්ම මේ කෙලතොළු වෙලා යමක් තේරුම් ගන්න පුළුවන් කමක් නැතුව ඉන්නා නෙමෙයි. සමහර අවස්ථාවල එබඳු පුද්ගලයෝ තේරුම් ගැනීමේ හැකියාව ඇතුව ඉන්නවා. එහෙම අවස්ථා දකින්න පුළුවන්කම තියෙන එකට හේතුව තමයි මේ හේතු දෙකත් ඊටාම බල සම්පන්න විදිහට යෙදিলা නම් තමන්ගේ වැඩ කොටස සිද්ධ කරලා නම් අන්න ඒ බඳු අවස්ථාවලදී ඇතම් අවස්ථාවකදී ඒ දෙහෙතුක උත්කෘෂ්ඨ භාවයකින් ඒක උපදින්නට පුළුවන්කම තියෙනවා. ඒකට සුගතිය හේතුක වුණත් ඒ පුද්ගලයාගේ ස්වභාවය වෙනස් වෙනවා. ඒක මධ්‍යස්ත වුණොත් ඒකත් එහෙමයි. ඒ වගේම දුර්වල වුණොත් ඒ පැත්තටත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය වුණත් ඒ විදිහටම ඕමක වෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ ඊටාම අඩු මට්ටමක විපාකයක් විදිහට ඒක ලැබෙන්න පුළුවන්කමක් තියෙන. ඒක සිතේ තියෙන චෛතසික සංප්‍රයෝගයත් එක්ක සිතේ තියෙන විපාක සිතේ තියෙන විපාක ශක්තියත් එක්ක තීරණය වෙන දෙයක් තමයි ඒ දේ. ඒ නිසා අපිට එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අහේතුක කියලා කිව්වත්, විහෙතුක කියලා කිව්වත්, පදපරම කියලා කිව්වත් සුගතියක නම් ඉපදිලා තියෙන්නේ ඒ පුද්ගලයෝ ද්විහෙතුක පුද්ගලයෝ ලෙස උත්පත්ති ලැබන අය එහෙම නැත්නම් ත්‍රි හේතුක ඕමක මට්ටමේ ප්‍රතිසන්දිය ලැබපු අය කියන තැනින් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ප්‍රශ්නයේ හැටියට යමු වෙනවා නිරෝධ සංඥාව වැඩිම කරන්නේ කොහොමද? ඒ වැඩිමෙන් ලැබෙන ප්‍රතිඵල කුමක්ද? එයත් නිරෝධ සමාපත්තියත් අතර වෙනස කුමක්ද කියන එක පැහැදිලි කරලා දෙන්නට කියලා. නිරෝධ සංඥාව පිළිබඳව විමසා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ විශේෂ සංඥාවක් හැටියට නිරෝධ සංඥාව නිරෝධය අනුව දකින්නකම. නිරෝධය අනුව දකින්නකම පිළිබඳව අපි අවධානය යොමු කළොත් අපිට මේ ගිරිමානන්ද සූත්‍රයේහි මේ පිළිබඳ වෙන විග්‍රහයක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, සංඥාගාරගතෝවා, ඉතිපටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ මානසිකාරයේ පවත්වන විදිහ පිළිබඳව. කියන්නේ තමන්ගේ කාය විවේකය සලසාගත් කෙනෙක් යම් කිසි විදිහකින් තමන් සම්බූපදීපටි නිස්සග්ගෝ සියලු උපදි සංඛ්‍යාත ධර්මයන්ගේ බහා තැබීමෙන් තෘෂ්ණාවගේ ක්ෂය කිරීමෙන් ඒ Nirodhaය අනුව බලමින් වාසය කරනවා. මෙන්න මේ අවස්ථාව Nirodha සංඥාව හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නා විදිය. එතකොට මේ ධර්මයන්ගේ Nirodhaය අනුව හඳුනා ගන්නාකම යම්කිසි කෙනෙකුට ඇති වුණොත් මේ කිසිදු ධර්මයක පැවැත්මක් එක දිගට ලැබෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයේ පමණක් ඔහුට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයන්ගේ Nirodhaය සාක්ෂාත් කරන බව අපිට අවස්ථා දෙකකදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එකක් තමයි ලෞකිකව වඩන Nirodha සංඥාවක් ලෙසත් ඒ වගේම ලෝකෝත්තරව පවත්වනු ලබන Nirodha සංඥාවක් ලෙසත් මේ Nirodha සංඥාව ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට යම් කෙනෙක් මේ සියලු නිමිති ධර්මයන්ගේ Nirodhaය දකිමින් Nirodhe පිළිබඳව නැඹුරු මනසකින් වාසය කරනවා නම් අන්නේ Nirodhe පිළිබඳව නැඹුරු මනසින් වාසය කරන කෙනාට එතනදි සිද්ධ වෙන්නේ ලෞකික මට්ටමින් ඉස්සෙල්ලා මාර්ගයේ වැඩිවීමක් තමයි Nirodha සංඥාව භාවිත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ Nirodha සංඥාව සහ Nirodha සමාපත්තිය කියලා කියන්නේ දෙකක්. Nirodha සංඥාව කියලා කියන දේ ඕනෑම කෙනෙකුට වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රත්‍යජන කෙනෙකුට උනත් මේ නිරෝධ සංඥාව වැඩිමෙහි හැකියාව තියෙනවා. සාමාන්‍ය ප්‍රත්‍යජන කෙනෙකුට උනත් මේ නිරෝධ සංඥාව වඩන්නට පුළුවන්, නිරෝධ සංඥාව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. මේ නිරෝධ සංඥාව භාවිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි විමසුවොත් නිරෝධ සංඥාව භාවිත කරන කෙනා තමන්ගේ කාය විවේකයේ සලසා ගැනීම අනිවාර්යෙන් කළ යුතු දෙයක් බවට පත් වෙනවා. ඒකයි දානන්ද වික්කෝ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා කිව්වේ. ඉතිපටි සංචික්කති ඊට පස්සේ තමන්ගේ කාය විවේකයේ සලසාගෙන ඉතිපටි සංචික්කති මේ විදිහට මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? ඒතං සන්තං ඒතං පනීතං මේක මේකම ශාන්ත වූ දෙයක්. ඒතං ඒතං සන්තං ඒතං පනීතං මේක මහ ප්‍රණීතයි කුමක්ද? යදිදන් සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ යම්බඳු සමතයක් වේ නම් සම්බූ ප්‍රතිපටි නිස්සග්ගෝ සියලු උපදි ධර්මයන්ගේ බහා තැබීමක් වේ නම් ඒ සියලු උපදීන්ගේ බහා තැබීම මේ යම් තෘෂ්ණාව තෘෂ්ණාවගේ නිර්වශේෂ ක්ෂය කිරීමක් වේ නම් අන්නේ තෘෂ්ණාවගේ නිර්වශේෂ ක්ෂය කිරීම තණ්හාවගේ දුරු කිරීම කියන එක මේ Nirodha නිවනයි කියලා මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ මානසිකාරයේ පැවැත්වීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඒ කියන්නේ සංස්කාර සමතය උපදීන්ගේ සංසිඳීම කියන එක පිළිබඳව බලනවා. සංස්කාර සමතය කියලා කියන්නේ මොකක්ද? සියලු සංස්කාර ධර්මයන්ගේ සමතය කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ප්‍රතිවේධ කිරීම තුළ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කිරීම තුළත සියලු සංස්කාරයන්ගේ නොපැවැත්ම පිළිබඳව දකිනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා කිව්වේ සිල් සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා නම් ඒක තමයි නිවනට මඟ කියලා පෙන්වනෝනේ. අන්න ඒ බඳු ආකාරයෙන් සංස්කාර ධර්මයන්ගේ නොපවැත්ම පිළිබඳව යා බලනවා. සංස්කාරයන්ගේ සමතය කියලා කිව්වේ අන්න ඒකට. සිල් සංස්කාරයන් යටපත් කොට Nirodha අනුව පවත්වන මානසිකාරයේ පවත්වනවා සියලු ධර්මයන්ගේ හතගෙන Nirodhaට පත්වන බව. එතකොට මේ සියලු ධර්මයන්ගේ Nirodha පිළිබඳව තමයි මෙතනදී ඉස්සෙල්ලම කතා කරන්නේ. කියන්නේ හටගන්න ධර්මයන්ගේ පවත්නා Nirodha පිළිබඳව. මේ එක ආකාරයකින් Nirodha අනුව බලන සංඥාවක්. ඒකේ ස්වභාවය මොකද්ද? හටගත් ධර්මයන්ගේ ඉතුරු නැතුව Nirodhaට පත්වීම පිළිබඳව නැවත නැවත බලන එක. ඒකට බලන්න තියෙන මේ ස්පර්ශ ආයතන 6 දිහානේ. ස්පර්ශ ආයතන 6 Nirodhe නැවත නැවත වැඩිම මෙනෙහි කිරීම තමයි එතනදී සංස්කාර ධර්මයන්ගේ සමතය උපදව ගන්නට පුළුවන්කම තියෙන තැන බවට පත්වන්නේ. ඊට පස්සේ කෙලෙස් සහිත වූ මේ අபிසංස්කරණයන්ගේ සමතේ ඒ කෙලෙස් දුරු වීම, කෙලෙස් ප්‍රහාණය වීම කියන එක. සියලු උපදීන්ගේ බහතැබීම, සංසිඳීම කියන එක පිළිබඳව, තෘෂ්ණාවගේ ක්ෂය වීම පිළිබඳව මානසිකාර්ය පැවැත්වෙන එකත් නිරෝධ සංඥාවක්. නිරෝධය අනුව බලනකම්. ඒ කියන්නේ ප්‍රහීන වුණ කෙලස් පිළිබඳව බලන එක. ඒකත් Nirodha යනෝ බලනකම දැන්. කෙලසුන්ගේ Nirodhaයක් කියන්නේ ක්ලේශ Nirodhe. ක්ලේශ ප්‍රහාණය කියන එකේදී අපි දන්නවා කෙලස් ප්‍රහාණය කිරීම තුළ අපි Nirodhe කියන දේ බලනවා. තෘෂ්ණාවගේ නිර්වශේෂ Nirodhe. එතකොට මේ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා කියන්නේ තණ්හා ක්ෂය තියෙනවා නම් ඒ තෘෂ්ණාවගේ නිරෝධයක් තියෙනවා නම් අන්න ඒ නිවන පිළිබඳව තෘෂ්ණාක්ෂය වීම පිළිබඳව මානසිකාරයේ පැවැත්වීමක් නිරෝධ සංඥාවක්. ඒක නිරෝධයේ අරමුණු කොටගෙන පවත්වන සංඥාවක්. එහෙනම් මේ අවස්ථා දෙක තුළදීම මේ නිරෝධ සංඥාව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. කෙලසුන්ගේ බහා තැබීම පිළිබඳවත් ඒ වගේම හටගත් සංස්කාර ධර්මයන්ගේ සෑම මොහොතකම සිදුවන නිරෝධයටපත් වීම පිළිබඳවත් මෙනෙහි කරන ප්‍රත්‍යජන කෙනෙකුට උනත් නිරෝධ සංඥාව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම රහතන් වහන්සේ නමක් විසින් තමන්ගේ ප්‍රහීන වුණ කෙලෙස් ධර්මයන් පිළිබඳව බලනවා නම් නිරෝධයට පත්වන කෙලෙස් ධර්මයන් පිළිබඳව බලනවා නම් ඒ වගේම මාර්ගස්ත පලස්ත පුද්ගලයේ ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් ප්‍රහීන වුණ කෙලෙස් පිළිබඳව අන්න එබඳු වූ අවස්ථාවල එබඳු ප්‍රත්‍යවේක්ෂාවන් සිද්ධ කරන අවස්ථාවලදී සිද්ධ වෙන්නේ මොකක්ද ඒත් Nirodhaය අරමුණු කිරීම කියන එක එතකොට එතනදිත් නිරෝධ සංඥාවක් ඒබඳු විදිහට භාවිත කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ ලෞකික ලෝකෝත්තර කියන අවස්ථා දෙක හැරුණකොට නිරෝධ සමාපත්තිය කියන එක මේ අවස්ථා දෙකේදී වැඩෙන නැතිනම් මේ අවස්ථා දෙකේදී භාවිත වෙන නිරෝධ සංඥාව කියන එක හැරුණකොට අපිට නිරෝධ සමාපත්තිය කියලා එකක් දකින්නට පුළුවන්කම තියෙනවා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඒක සමවදින්නට තියෙන ditta ධම්ම සුඛ විහරණය සඳහා සමවදින්නට තියෙන දෙයක්. නිරෝධ සමාපත්තියේ තියෙන ස්වභාවය තමයි මේ සියල්ලම తాවකාලිකව නතර කිරීම කියන එක. ඒ කියන්නේ දැන් සිත් පහල කිරීම පවා දරත සහිත දෙයක් බර දෙයක් හැටියට අපිට තේරෙනකොට ditta ධම්ම සුඛ විහරණය සඳහා අෂ්ට සමාපත්තිලාභී මහරහතන් වහන්සේලාත් අෂ්ට සමාපත්තිලාභී අනාගාමී ආර්යයන් වහන්සේලාත් උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ ප්‍රත්‍යඥායට ඒ වගේම මාර්ගස්ත පලස්ත පුද්ගලයන්ට අෂ්ට සමාපatti නැත්තම් පුළුවන් කමක් නැත්තේ නෑ. රහතන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ අෂ්ට සමාපatti නැතිනම් නිරෝධ සමාපත්තියට සමවදින්නට. අෂ්ට සමාපatti උපදවාගත්ත රහතන් වහන්සේ නමකටත් අනාගාමී ආරයන් වහන්සේ නමකටත් විතරයි නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ. නිරෝධ සමාපත්තිය තුලදී කරන්නේ සියලු සංඥා වේදනාවන් නිරෝධයටපත් කරනවා. ඒ කියන්නේ සිත ඉපදීම తాවකාලිකව නතර කරනවා. යම් අවස්ථාවකට අදිෂ්ඨාන කරලා සිත ඉපදීම తాවකාලිකව නතර කරනවා. එතකොට ඒ කාලපරාසය ඇතුළත සිත් පහල කිරීමක් වෙන්නේ නැහැ. හරියට මේ කෙනෙක් මරණයටපත් වුනහම මේ කය අසුරු කරගෙන සිත් උපදින්නේ නැහැ වගේ එතනදිත් මේ කය අසුරු කරගෙන ආයෙ සිත් උපදින්නේ නැහැ. හැබැයි මෙතනින් මරණයට පත්වන කෙනෙක් තව තැනක ප්‍රතිසන්දිය සඳහා හට ගැනීමක් තියෙනවා සිතේ. රහතන් වහන්සේට එහෙම දෙයක් ඇත්තේ නැහැ. අන්න ඒ නිවන කියන එක ਦਿੱත්ත ධම්මවම සාධනය කරගෙන අත්විඳින ලබන අවස්ථාවක් තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන අවස්ථාව. ඒක මේ ශාසනයේ පමණක් තියෙන සෝවාන් අෂ්ට ඒ කියන්නේ අෂ්ට සමාපත්තිලාභී අනාගාමී ආර්යයන් වහන්සේට සහ අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේට පමණක් विद्यमान වන සමාපත්තියක් තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සංඥාව කියලා කියන්නේ සංඥාවක්. දැන් සමාපත්තිය ඇතුළේදී උනේ මොකද්ද? නිරෝධ සමාපත්තියේදී සංඥා වේදනා සංසිඳුණා. එහෙනම් නිරෝධ සංඥාව කියන්නේ මොකද්ද? ඒක සංඥාවක්. ඒක හිතේ උපදින දෙයක්. ඒ සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නා විදිහක්. සංස්කාර ධර්මයන් පිළිබඳව Nirodha අනුව දකිමින් හඳුනා ගන්නා කමක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ එබඳු ආකාරයකට සංස්කාරයන්ගේ සිද්ධ වන ක්‍රියාවලිය පිළිබඳව Nirodha සහගත මනසිකාරයේ පැවැත්වීම කියන එකයි ලෞකික වශයෙන් සිද්ධ කරන දේ. මෙන්න මේ ආකාරයට අපිට Nirodha සමාපත්තියේ සහ Nirodha සංඥාව කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. නිරෝධ සංඥාව ඔබටත් භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක භාවිත කිරීමේදී මේ සියලු සංස්කාර ධර්මයන්ගේ වැයවීම අනුව බලමින් වාසය කරමින් ඔබට පුළුවන් සංස්කාර ධර්මයන්ගේ අනිමිත්තාදී ස්වභාවයන් පිළිබඳව අත්දකින්නට පුළුවන්කම තියෙනවා. ඒබඳු මට්ටමකින් අත්දකිනකොට ඔබට තේරෙනවා කිසිම ආකාරයක නිමිත්තක් හෝ සත්පුද්ගල භාවයක හෝ පැවැත්මක් සිද්ධ කරන්නට බැරිව ඒ ඒ ධර්මයන්ගේ Nirodhaය පිළිබඳව අරමුණු කරමින් පසුවන්නට පුළුවන්කම තියෙනවා. ඒක ලෞකික මට්ටමකදී කෙනෙක් Nirodha සංඥාවෙහි භාවිතය සිද්ධ කරන අවස්ථාවක් ලෙස දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා අලෝභ අද්වේෂ අමෝහ සිත් සහ විතරාගී විතද්වේෂී විතමෝහී සිත් අතර වෙනස කොහොමද යන්න පැහැදිලි කරලා දෙන්නට කියලා අලෝභ, අදෝස, අමෝහ සහගත සිත් කියලා කියන්නේ ඒවා කුසල සිත්. විතරාග, විතදෝස, විතමෝහ මේ සිත් කියලා කියන්නේ රාගය දුරු කරපු කෙනෙකුගේ උපදින එබඳු මට්ටමේ සිත්. ඒකට විතරාග වෙන්නේ රහතන් වහන්සේ. විත දෝෂ විත මොහ වෙන්නේ රහතන් වහන්සේට. ඒකට එබඳු මට්ටමේ සිත් උපදින අවස්ථාවක් තමයි විතරාගී උතුමන් වහන්සේ කියන මට්ටමකදී රහතන් වහන්සේගේ සිත පවතින අයුර. අලෝබදෝ සමෝහ සහගත සිතක් ඒක අසංකලිට සංකලේශික වෙන ධර්මයක්. අසංකලිට සංකලේශිකයි. කියන්නේ ඒක කිලුටු නැහැ. හැබැයි ඊට පස්සේ අනිවාර්යෙන් කෙලසීමට ලක් වෙනවා. ඒක අරමුණු කරමින් කෙලස් උපදවනවා. ඒ සිත අරමුණු කරමින් කෙලස් ඉපදීම සිද්ධ කරන නිසා ඒකට කියන්නේ අසංකලිට සංකලේශික ධර්ම කියලා. හැබැයි විතරාග විත දෝෂ විත මොහ සිත් ඒවා අසංකේලිත සංකලේශික නැහැ. අසංකලිත අසංකලේශික ධර්ම. ඒක කෙලටු නැහැ, කෙලසීමට හිතක් නැහැ. ඒ කෙලසෙන්නට අවශ්‍ය රාග, ద్వේෂ, මෝහ ඒ මනසේ නැති නිසා. කෙලසෙන්නට අවශ්‍ය රාග, ద్వේෂ, මෝහ යම් කිසි කෙනෙකුගේ මනස තුල තියෙනවා නම් යම් සිතක රාග, ద్వේෂ, මෝහ නැති වුණත්, ඒ බඳු නැති කුසලය අර පසුව උපදින රාගදේශ මොහයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම අවස්ථාව තියෙන නිසා ඒ අවස්ථා දෙක එකිනෙකට වෙනස් වූ අවස්ථා දෙකක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා රාගදේශ මොහ වශයෙන් ඇති කරගන්න, ඒ කියන්නේ විතරාග විත දෝෂ විත මොහ වශයෙන් ඇති කරගන්න සිත් රහතන් වහන්සේට උපදින සිත් හැටියටත් අලෝභ දෝෂ සමෝහ සහගත සිත් ප්‍රතජන සියලුම පුද්ගලයන්ට පවා ඇතිවිය හැකි සිත් හැටියටත් කුසල සිත් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. යම් අලෝභපකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං තං කම්මං සුඛ විපාකං මේ ආදී ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන අලෝභයෙන් කරන ලද කර්මයක් තියෙනවා නම් ඒක කුසල් ඒක සැප විපාක ගෙන විදින දෙයක්. අදෝ සමෝහයෙන් කරන ලද දෙයක් තියෙනවා නම් ඒක කුසලයක් සැප විපාක ගෙන දෙන්නක්. දැන් ඒවා කර්ම වශයෙන් සිද්ධ කරන්න පුළුවන්කම තියෙන අලෝබද සමෝහ සාගත මට්ටමේ දේවල්. විත දෝෂ විත මොහ මට්ටමේ ඇතිවන දේවල්. විතරාග විත දෝෂ විත මොහ මට්ටමේ ඇතිවන සිත්වලට ඒවල කර්ම රැස් කිරීමක් සිද්ධ කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේම ඒවා කෙලසීමට හිත දේවලුත් නෙමෙයි. ඒවා ලෝකෝත්තර භූමියටයි දේවල්. නිවන ස්පර්ශ කරන ධර්ම. ඒ නිසා රහතන් වහන්සේගේ මට්ටම තමයි ඒබඳු සිත් පහළ කිරීම කියන එක තියෙන්නේ. උපදී යන වචනයේ වචනේ අර්ථය පැහැදිලි කර දෙන්නට කියලා කියනවා. උපදී කියනකොට අපිට මේ හම්බෙන පදයක් උපදීයති කියලා. උපදීයති කියන මේ හට ගන්නවට නැත්නම් උපදී කියන එකට යම් කිසි දෙයකින් හට ගැනීම සිදුවනවා නම් අන්න ඒ දේ උපදී හැටියට දක්වනවා. ඉතින් උපදි පිළිබඳව අපි බලනකොට කාම උපදි, කන්ද උපදි, කිලේශ උපදි, අபிසංස්කාර උපදි කියලා උපදි හතරක් පිළිබඳව අපි ධර්මයේ තුල සාකච්ඡා කරනවා. ඒකට මේ හැම එකක්ම අපායෙහි ප්‍රතිසන්දී ගන්නට හේතු වෙන නිසා, සසර පැවැත්මට උපකාර වෙන නිසා, නැවත නැවත පහළ කරමින් ස්කන්ධ සංතතිය පවත්වන නිසා ඒ ධර්මයන් උපදිහි ලෙස හඳුන්වනු ලබනවා. ඒ නිසා මේ ආකාරයට අපිට මේ උපදි කියන වචනය තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අෂ්ට සංවේග වස්තු කවරේද යන්න පැහැදිලි කර දෙන්නට කියලා අහලා තියෙනවා. අෂ්ට සංවේග වස්තු කියනකොට සංවේගයට පත්වන්නට පුළුවන් ස්ථාන 8ක් පිළිබඳව අපිට ධර්මයේහි හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන කරුණු හැටියට. සංවේග වස්තුවට පිළිබඳව විමසා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ධර්මයේ දැක්වෙන සංවේගය පහළ කරගත යුතු අවස්ථා 8ක් පිළිබඳව නැතිනම් තැන් 8ක් පිළිබඳව ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියන මේ හතරත් ඒ වගේම අපාය දුක කියන එක අතීත සසර දුක කියන එක අනාගත සසර දුක කියන එක අපත්තක වට දුක් කියන එකට ඉදානි ආහාර ගවෙtti දුක්ඛ කියන වර්තමානයේ තුල ජීවිතේ ජීවත් කරන්නට තියෙන අපහසුව කියන එක. මේ ධර්ම අටට කියනවා අෂ්ට සංවේග වස්තු කියලා. කෙනෙකුට මේ ධර්ම මාර්ගය තුල යන්නට මේ සංවේගය කියන දේ ඊටම අවශ්‍ය වෙනවා. ශෝකය නෙමෙයි සංවේගය කියන්නේ කෙලස් තවන්නට තමන්ට වීරය උපදවා ගන්නට මේ ලෞකික පැවැත්මෙහි ආස්වාදය අනුව තමන්ගේ සිත දැසගන්නේ නැති වෙන්න එහි ආදීනවය පෙන්වා දෙන්නට මේ සිත සංවේගයටපත් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. අන්න ඒ සඳහා මෙනෙහි කරනකොට මේ අවස්ථා අටක් මෙනෙහි කරන්නට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ තමයි ධාතිය ඉපදීම කියන එක, ජරාව කියන එක, ව්‍යාධිය ලෙඩ වෙනවා කියන එක, මරණයටපත් වෙනවා කියන එක. ඉතින් ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන මේ බව හැම කෙනෙකුගේම ජීවිතයේ යථා ස්වභාවය හැටියට තේරුම් ගත්තාම තමන් තුළින් තමන් වයසට යන කෙනෙක් හැටියට තමන්ට තේරෙනකොට ඕන වෙලාවක තමන් ලෙඩ වෙනවා කියන එක මරණයටපත් වෙන්න පුළුවන් කියන එක තමන්ට දැනෙනකොට අප්‍රමාදී බවක් උපදිනවා මේ ලෝකෝත්තර මාර්ගය තුළ හැසිරෙන්නට මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට ඒ පුද්ගලයාට අප්‍රමාදී අදහසක් අප්‍රමාදී මේ වීම සඳහා කැමැත්තක් උපදිනවා ඒ වගේම අපාය භය ප්‍රත්‍යවේක්ෂා කිරීම මේ වීරය උපදවා ගන්නට පවා කියනවානේ අපාය බය පච්චවෙක්කනතා කියලා අපාය බය ප්‍රත්‍යවේක්ෂා කරන්නට කියලා. සතර අපාගත වන්නට පුළුවන් කර්ම කෙලස් ටික තාම Taman ළඟ තියෙනවා. එහෙනම් ඊළඟ මොහොතේ මරණයටපත් වෙලා අපාය ප්‍රතිසන්දිය ගන්න පුළුවන්කම ඒ විදිහටම Taman ළඟ තියාගෙන තමයි තියෙන්නේ. අන්න ඒ නිසා අපාය කියන්නේ මෙන්න මේ බඳු දුක් සහිත තැන අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට වෙනවා කියලා ඒ අපාය භය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන එක තමන්ට කරන්න පුළුවන්කම තියනවා නම් සංවේගය උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අතීත සසර දුක පිළිබඳව තමන් අතීතයේහි ඉපදීම නිසා වින්දා වූ මේ ලෝකේ යම් කිසි දුකක් තියෙනවා නම් ඔබ අද දකින මහාම පීඩාවක් අම්මෝ ඒ විදිහ දෙයක් නම් වෙන්න එපා කියලා දකින දුකක් තියෙනවා නම් පින්නතුනේ අපි අනන්ත අප්‍රමාණ කාලයක් ඒ දුක විඳලා ඇති. අපි ඒ தത്വයටපත් වෙලා අනන්ත අප්‍රමාණ කාලයක් ඒ දුක විඳලා ඇති. ඒ වගේම අනාගතයට තව අනන්ත අප්‍රමාණ කාලයක් ඒ දුක විඳින්නට හේතු ටිකක් අපි ළඟ තියාගෙන ඉන්නවා. ඒ ඒ ඒ වගේ තැනක ප්‍රතිසන්දි අරගෙන එහෙම දුක් විඳින්න පුළුවන් හේතු ටිකක් අපි ළඟ තියාගෙන ඉන්න. ඒකට අපත්තක වච්ච දුකත් අපිට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ජීවිතේ අපිට ජීවත් කරවන්න කියලා හැමදාම මේ කය ඇසුරු කරගෙන අපි මොනවද කරන්නේ? මේ කය හොඳින් තියාගන්න මේක හැම වෙලාවකදීම අපිරිසිදු වෙනවා මේක පිරිසිදු කරගෙන මේ කය පවත්වා ගැනීම වෙනුවෙන් ආහාර පාන මේකට පුරෝමින් අපි මේ වර්තමානයේ මේ පැවැත්ම වෙනුවෙන් මොනතරම් මහන්සියක් ඇති කරගන්නවද මේ හැම දෙයක්ම සංවේගය උපදවා ගන්නට කෙනෙක් කෙනකෙනාට පුළුවන්කම තියෙන දේ. ඉතින් තමන් කැමති කෙනෙකුට තමන්ට වඩාත්ම දැනෙන ලෝකෝත්තර මාර්ගයට තමන්ගේ සිතපත් කරගන්නට උපකාර වෙයි මම මේ විදිහට බැලුවොත් කියලා හිතෙන ඒ සෑම පැත්තකින්ම මානසිකාරයේ පවත්වමින් තමන්ට සංවේගය උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් හැටියට යමු වෙනවා ධම්මාරම්මනේ රූපයක්ද නාමයක්ද යන්න පැහැදිලි පැහැදිලි කර දෙන්නට කියලා ධම්මාරම්මන කියනකොට මේ ධම්මායතනය පරියාපන්න වුණ රූපක් තියෙනවා. ධම්මායතනය පරියාපන්න වුණ රූපක් තියෙනවා. එතකොට ඒවා ධම්මායතනය පරියාපන්න වුණ රූප. ඒ වගේම යම්කිසි නාම ධර්මාදියක් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒවා හුදෙක්ම අරමුණක් පමණයි. ඒවා නාම ධර්ම හැටියටමයි අපි සාකච්ඡා කරන්නේ නිසා මේ ධම්මාරම්මන කියනකොට එතනදී අරමුණ විදිහට අපිට රූප අරමුණු කරන්නට පුළුවන්කමක් තියෙනවා ධම්මායතන පරියාපන්න වුණ රූප අරමුණු කරන්නටත් ඒ වගේම නාම ධර්ම අරමුණු කරන්නටත් පුළුවන්කම තියෙනවා මේ දෙකම අපි තේරුම් ගැනීම එතනදී වැදගත් වෙනවා ඒ වගේම මනෝ ධාතු ත්‍රිකයට ඇතුළත් ඇතුල් වන සිත් තුන කවරේද යන්න පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලීමක් කරනවා මනෝ ධාතුව කියලා කියනකොට මනෝ ධාතු කියලා කියන්නේ ආවර්ජනාදී සිත් ටික. ඒ කියන්නේ ආවර්ජන කරනවා කියනකොට දැන් අපි ద్వාරය ආවර්ජන කරනවා. අපි කියනවා ద్వාරාවර්ජන සිත් කියලා. ඊට පස්සේ අපි ద్వාරය ආවර්ජන කළාට පස්සේ උපදින දිත්තත් අබිනිරෝපණ මනෝ ධාතු සිත් උපදිනවා. ඒ කියන්නේ දැක්වීම අරමුණට නැගීම් විදිහට උපදින සිත් තියෙනවා. මෙන්න මේ මට්ටමේ සිත්. ඒ කියන්නේ අපි ඒ සිත් හඳුන්වනු ලබනවා සම්පටිච්ඡන සිත් කියලා. මෙන්න මේ සම්පටිච්ඡන සිත් දෙකත් ඒ වගේම අර ධාරාවජ්ජනාදී ඒ ආවර්ජන සිතත් කියන මේ සිත් ටික තමයි මනෝ ධාතු සිත් තුන හැටියට දක්වන්නේ. මනෝ ධාතු අවස්ථා තුන හැටියට මේ අවස්ථා තුන තමයි සාමාන්‍යයෙන් අපි සිත හඳුනා ගැනීමේදී හඳුනා ගන්නට යෙදෙන්නේ. ඊට පස්සේ අපිට නැවත ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. විමුක්තිය සහ විමුක්ති ඥාන අතර ඇති වෙනස පැහැදිලි කර දෙන්නට කියලා විමුක්තිය සහ විමුක්ති ඥාන විමුක්තිය කියලා කියන්නේ මිදීම කියන එකනේ. එතකොට මේ විමුක්තිය පිළිබඳවම විමුක්තස්මින් විමුක්තිනිති ඥානං හෝති කියලා කියනවා. විමුක්තිය පිළිබඳව මිදුනායයි කියන ඥානෙති. විමුක්තිය කියලා කියන්නේ මිදීම කියන එක. කෙලෙසුන්ගෙන් මිදීම තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒ විමුක්තිය පිළිබඳව විමුක්තියටපත් වුණ බවට තියෙන නුවණක් තියෙනවා. ඒක ඥානයක්, ඒක අවබෝධයක්. ඒකට ඒ ඥානය කියන එක විමුක්තිය අතහැර නැහැ. විමුක්තිය ඇති තැනක විමුක්තියටපත් උනාය කියලා කෙලෙසුන්ගෙන් මිදුනාය කියලා තියෙන නුවණ තමයි විමුක්ති ඥානය කියලා කියන්නේ. ඒකට විමුක්ති සහ විමුක්ති ඥාන කියන එක මේ විදිහට කොටස් දෙකක් විදිහට දකින්නට පුළුවන්කම තියෙනවා. කෙලසුන්ගෙන් මිදෙනවා, මිදුන බවට දැනගන්නවා. ඒකට ප්‍රත්‍යවේක්ෂා කිරීම ආදිය තුළ එයා ඥානයක් තමයි උපදින්නේ මිදුන බවට. යම් මොහොතක මිදෙනවා ඒක මිදීම, නිවන, විමුක්තිය කියන එක. ඊට පස්සේ විමුක්තිය පිළිබඳව නුවණින් ආවර්ජනා කරන්නට පුළුවන්කම තියෙන එක ඥානයක්. ඒක නුවණක් ඊට පස්සේ. ඊළඟ ගැටලුව හැටියට තවත් ගැටලුවක් කියන්න තියෙනවා. එකම ධර්මයේ උදාහරණයක් ලෙස රසායතනය බාහිර චිත්ත සමුත්ථාන සහ චිත්ත සමුත්ථාන නොවන ලෙස දෙවිධයකට ගෙනහැර දක්වලා තියෙනවා මේක මේ ගැටල් සහගතයි එකම ධර්මයේ මේ විදිහට මේ දෙවිධයකට දක්වා තිබීම කියන එකෙන් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා එතනදී ඒ ආධ්‍යාත්මික චිත්ත සමුත්ථාන නොවු රූපය මොකද්ද කියලා ආධ්‍යාත්මික චිත්ත සමුත්ථාන නොවූ රූපය. ඒ කියන්නේ චිත්ත සමුත්ථාන නොවූ කියලා කියන්නේ සිතින් මේ සමුත්ථානය නොකර සිතින් නොයිපදූ රූප මොනවාද කියලා බලවහම චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවහායතන, කායායතන කියන මේ රූප මේවා ඔක්කොම ආධ්‍යාත්මික රූප. ඒවා බාහිර නෙමෙයි ආධ්‍යාත්මික රූප. හැබැයි මේ රූප චිත්ත සමුත්ථාන නොවූ රූප හැටියට තමයි දක්වන්නේ. එතකොට ඒ ඒක ස්වභාවය මොකද්ද? අධ්‍යාත්මික රූප හැබැයි චිත්ත සමුත්ථාන නොවන රූප හැටියට සිතින් නෝපදෝප රූප හැටියට තමයි ඒ රූප ටික හම්බෙන්නේ. අසකනාශය දිව ශරීරය කියන මේ රූප ටික. ඒවා ආධ්‍යාත්මික ආයතන හැබැයි ආධ්‍යාත්මික රූප වුණාට ඒවා කිසිම ආකාරයකින් චිත්ත සමුත්ථාන රූප කියන ගණයට යන්නේ නැහැ. ඊට පස්සේ බාහිර චිත්ත සමුත්ථාන රූපය මොකක්ද කියලා අහනවා. බාහිර චිත්ත සමුත්ථාන රූපය කියලා කියන්නේ බාහිර රූපයක් චිත්ත සමුත්ථානයි. ඒ කියන්නේ සිතින් උපදවන රූප. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ඒ වගේම චිත්තජ රූප තියෙනවා නම්, එතකොට චිත්ත සමුත්ථාන වූ සිතින් උපදවන රූප කියලා කියනවා. මොනවද ඒවා? රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, අවකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤ රූපස්ස උපචය සම්තති ඒ වගේම කබලින්කාර ආහාර කියන මෙන්න මේ ආදී රූප. එතකොට මෙතනදී දක්වන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරගත්තොත් චිත්ත සමුත්ථාන රූප සිතින් උපදවන රූප. හැබැයි ඒවා බාහිර රූප. බාහිර රූප. එතකොට මෙතනදී චිත්ත සමුත්ථාන කියන රූපයක් හැටියට සිතින් උපදවන රූපයක් හැටියට රස රූපයක් තියෙන්නට පුළුවන්. ඇයි චිත්ත සමුත්ථානය දක්වන්නේ මේ විදිහට රස රූපය කියන එක දැන් මම හිතනවා ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී. උදාහරණයක් හැටියට දක්වලා තියෙනවා රස ආයතනය කියන එක. ඒ කියන්නේ අපිට ඒ රස ආයතනය ඇයි රූප ආයතන, ශබ්ද ආයතන, රස ආයතන ආදී මේ දේවල් ටික මේ විදිහට දක්වලා තියෙනවා. ඒව දක්වන්නේ දැන් සිතින් ඔබ යම් කිසි විදිහකට විඳපු අරමුණක් රූපාරම්මණයක් පිළිබඳව, සද්ධාරම්මණයක් පිළිබඳව, ගන්ධාරම්මණයක් පිළිබඳව, රසාරම්මණයක් පිළිබඳව, පොට්ඨාරම්මණයක්, පොට්ටබ්බාරම්මණයක් පිළිබඳව සිහි කරනවා. ඒකට සිතින් ඒ සිහි කරන දේ ඒක මොකද්ද? ඒ සිතින් සිහි කරන දේ ඒක සිතින් උපද්දපු අරමුණක් නෙමෙයි. ඒ අරමුණ සිතින් උපද්දපු අරමුණක්. හැබැයි ඒක මේ මේ බාහිර අරමුණක්. ධම්මායතනේ පරියාපන්නයි ඒක. ධම්මායතනය කියලා කියන්නේ මනෝපටිච්ච ධම්මේ කියන්නේ ධම්මායතනේ බාහිර ආයතනය. ඒතකොට ඒක බාහිරයි. ඒතකොට ඒක උනන්ද චිත්ත සමුත්ථානයි සිතින් ඔසවපු රූපයක්. ඒ සිතින් ඔසවපු රූපයක් හැටියට අර රූපය මේ රසායතන ආදී ඒ ධර්ම ටික දක්වනවා. ඊට පස්සේ බාහිර රූප චිත්ත සමුත්ථාන නොවූ රූපක් දක්වනවා. බාහිර රූපයක් තියෙනවා හැබැයි චිත්ත සමුත්ථාන නොව රූප තියෙනවා. මොනවාද බාහිර චිත්ත සමුත්ථාන නොව සිතින් නොපදවන රූප. ස්ත්‍රීන්ගේ පුරුෂේන්ද්‍රේ ජීවිතේන්ද්‍රේ ඒ වගේම ජරතා අනිච්චතා මේ ආදී සිතින් නොප නොපදින රූප. සිතින් උපදවන්නේ නැති රූප තියෙනවා නම් ඒ වගේම රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන. එතකොට චිත්ත සමුත්ථාන නොවන රූප කියලායි ඒව දක්වන්නේ. මම හිතනවා මෙතන වෙන්නේ නැති මේ මේ වෙනසක් දකින්න පුළුවන්කම තියෙන චිත්ත සමුත්ථාන නොවන රූපයි චිත්ත සමුත්ථාන වන රූපයි හැටියට රූප ශබ්ද ගන්ධ රස මේ දේවල් ටික පෙන්වන ස්පර්ශ කියන එක චිත්ත සමුත්ථාන රූප හැටියට පෙන්වන්නේ සිතින් අපි අත්විඳපු දෙයක් අපිට අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා චිත්ත සමුත්ථාන නෝ රූප කියලා කියන්නේ දැන් වර්තමානයේහි අපිට ඇහැට රූපයක් ගැටෙනකොට ඒක චිත්ත සමුත්ථාන රූපයක් නෙමෙයි ඒක සිතින් ඔසවපු රූපයක් නෙමෙයි. ඒ රූපය දැන් චක්කායතනයේ පැත්තෙන් ආපු දෙයක්. එතකොට ඒ වගේ අවස්ථා ගත්තාම චිත්ත සමුත්ථාන නොවුන මට්ටමකක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. චිත්ත සමුත්ථානයේ උන මට්ටමකක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එක. අන්න ඒ නිසා තමයි ඒ හැම අවස්ථාවකම ආවරණය වන්නට ඕන නිසා තමයි ඒ විදිහට ඒ දෙපැත්තෙන්ම ඒ කරුණ පිළිබඳව දක්වලා තියෙන්නේ මම හිතනවා. ඒ කාරණාව පැහැදිලි ඇති කියලා අපැහැදිලි නම් ඒක නැවත විමසන්න අපි ඊළඟ අවස්ථාවේදී තවදුරටත් කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නම් ඒ සම්බන්ධයෙන්. හොඳයි කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්න තියදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම තුන් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතතින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.